එදා සවස මා ටෝකියෝවට පැමිණි වේලෙහි දොජිහා ඔහුගේ වැඩිමල් සහෝදරිය නොමකෝද ඇගේ දුව කිමිකෝද නොරිකෝ සමග දුම්රියපලට ඇවිත් සිටියහ. අපි ටෝකියෝ දුම්රියපල සිට ශිබුයා දක්වා විදුලි කෝච්චියෙහි නැගී ගියමු. නොරිකෝ මගේ සූට්කේස් පෙට්ටි දෙකෙන් කුඩා එක ඔසවාගෙන යන්නට සැරසුණාය. මම ඇය වලක්වා සූට්කේස් පෙට්ටි දෙකම දෑතින් ගත්තෙමි. එවිට හිදොජි මගේ අතින් ලොකු පෙට්ටිය ගත්තේය. නොරිකෝ තම දෑස් ස්වල්පයක් පිසුණු මම දුටුවෙමි. සෙනගෙන් පිරුණු විදුලි කෝච්චියේ අපි වහලේ පටි අල්ලාගෙන නිශ්ශබ්දව ගමන් කළෙමු. මම වරක් දෙකක් නොරිකෝගේ මුහුණ දෙස බැලිමි. එය දුම්නසින් බර වී තිබුණි. කිමිකෝ මා ළඟින් සිටියාය. මා එදා යොත්සුවාවට ගිය සඳෙහි ඈ ඇඳුමෙන් පෙළී සිටි බව මට සිහි විය. මම ඇගේ උරහිස මත තබා කිමිකෝසන්ට දැන් සනීප දෙයි ඇසිනි. ඈ ලැජ්ජාවෙන් සිනාසුනා පමිනි. මේ අවුරුද්දේ තාම ඇඳුම හැදුනේ නෑ. උෂ්ණ කාලෙටයි හැදෙන්නේ. මම කෝ කීවාය. ටෝකියෝ කොයිතරම් අමුතුද. එහි විශේෂ සුවඳක් තිබේ. විදුලි කෝච්චියට නැංගත් සෙනඟ අතර ඇවිද්දත් මට නිතර ඒ සුවඳ දැනේ. කියොතෝ වල සිටි මුළු අවුරුද්ද තුලදීම මට එවැනි සුවඳක් දැනුනේ නැත. දැන් ඒ සුවඳින් මාගේ ගත සිත පිබෙදෙයි. බොහෝ කලකට නොදැනුණු විදිහේ ප්‍රීති සුවයක් මා ඇතුළෙහි පැතිරෙයයි. නකජිමාසන් සිටි කාමරයේ පොළොවේ අලුත් අතමි පදුරු ගසා ඊතා පිරිසුදු ලෙස මා සඳහා පිළියෙල කොට තිබුණි. අඩි 4ක් පමණ දිග පහත් මේසයක් එහි තබා තිබුණේ මට සිතුවම් ඇඳීම සඳහා වන්නට ඇතැයි මම සිතුවෙමි. කාමරයට පිවිසෙත්ම මාගේ සිතට මහත් නිස්කාංශුවක් දැනුනි. මා අවුරුද්දක් පමණ ගත කළේ ලැබුම් පොලක් උවද නැති කෙනෙකු මෙනි. මා කාමරයට පිවිසුනේ තෙහෙට්ටු වී හෙම්බත් වී හිස ඔසවාගෙන තබා ගැනීමට බැරි තරම් වූ විටය. මා අවදි වූ වේලේ සිට මට එහි සිටීමට සිත් නොවිය. මා නිතරම පෙළුණේ එවන් නොසන්සුන් කමකිනි. ස්ටේෂමට එන්න මට ඉඩක් ලැබුණේ නෑ මේ ළමයා හින්දා. ඒ වුණත් මම බලන් හිටියා එනකල් කියා චියකෝ මට ආචාර කළාය. ඕසකාවල ප්‍රසිද්ධ කැවිලි වර්ගයක් වෙන ඔකොෂි පෙට්ටියක් මම තෑගි වශයෙන් ගෙන ආ බව කියා මේසේ මට තැබුවෙමි. ඉස්සෙල්ලා තාත්තාට දීලා හිටිමුද? යමු තාත්තා බලලා එන්නයි නොරිකෝ කීවාය. ටෝකියෝ දුම්රියපළට පැමිණි විගස මට සිහි වූයේ එදා නකජිමාසන් මා ඇරලවන්නට ආ දවසේ. නොරිකෝටද ඒ සිහිවන්නට ඇත්තේ එම අවස්ථාවේ යයි මම සිතුවෙමි. ලොරිකෝ තම කාමරයට මා කැඳවාගෙන ගියාය. ඇගේ කාමරයට පැමිණෙන්නේ කෑම පිසීමට හා අනුභව කිරීමට පාවිච්චි කළ වෙනත් කාමරයක් හරහා ගිය විටය. ලාච්චු රාක්ෂයක් මත ඡායාරූප දෙකක් විය. එකක් නොරිකෝගේ මවගේය. ඇය නොරිකෝගේ සහෝදරිය මිල්කෝට කොතරම් සමානදයි මට වහා සිතුනි. අනික පියාගේය. ඡායාරූප දෙක ඉදිරියේහි අලු පුරවන ලද කුඩා පිත්තල බඳුනක් විය. මම ඔකෝෂි පෙට්ටිය ඡායාරූපය ඉදිරියෙහි තබා එහි වූ කුඩා ඉටිපන්දමක් ගෙන දල්වා ඉටිපන්දමින් හඳුන් කෝරු තුනක් පත්තු කර අලුබඳුනේහි හිටෙව්වෙමි. අනතුරුව මම පසක තිබුණු කුඩා සීනුව දෙවරක් නාද කොට ඇඟිලි බැඳගෙන සුවල්ප වේලාවක් වැඳ සිටියෙමි. තාත්තා සන්තෝෂ වේවි. ඔකෝෂි වලට හරි කැමතියි. අම්මලාගේ නෑදෑයෝ ඕසාකා එනකොට හැමතිස්සෙම ඔකෝෂි ගේනවා. කෑම කන කාමරයේ පොළොවෙහි පැදුරු නොවිය. ඒ ලෑලි ගසා සාදා තිබුණි. මැද කුඩා මේසයක් විය. එක් පසක ගෑස් ලිපවල් දෙකක්ද වතුර පයිප්පේද විය. අපි කෑම කන කාමරයේ හරි කුඩයි. මේ මේස මේ මේස අකුලලා පැත්තකින් තියන්න පුළුවන්. නැත්තම් දෙවන්දරාසන්ට කරදරයි එහාට මෙහාට යන්න. කියකෝ කීවාය. නොරිකෝ දෙඩුවේ ඊතා සුවල්පේකි. ඈ වරින් වර අතට කඩදාසියක්ගෙන තම දැස හා නහය පිස දැමුවාය. නොරිකෝසන්ට වැඩිය සනීප නැහැ. හෙම්බිරිස්සාව වගේ. චියකෝ කීවාය. කොහොමද නොරිකෝසන්ගේ විවාහේ ළඟදී සිද්ධ වෙන්න යනවාද? මම හිදොජිගෙන් ඇසීමි. නොරිකෝට කෙනවිලි කිරීමේ අදහසින් මගේ සිත මුළුමනින්ම තොර වී යයි මට කිව නොහැකිය. ඉස්සෙල්ලා කතාවක් තිබුණා. ඒක හරි ගියේ නෑ. දැන් තියෙනවා ආයෙමත්. ඕනේ නෑ ඔබ වගෙන කියන්නේ නොරිකෝ ඔහු වැළැක්වුවාය. පසුදා උදේ මා අවදි වූයේ නොරිකෝගේ කටහඬ අසමින්ය. ඈ චියකෝ සමග කතා කරමින් සිටියාය. සැමදා උදේට අවදි වෙනවා සමග මගේ හෘදයේ හටගන්නා තැවිල්ල ඒ හඬ ඇසීමෙන් නිවි සැනසී ගියේය. බොහෝ කාලයකින් එදා පමණේ මා සංසුන් සිතකින් දැස හැර ලොව දෙස බැලුවේ. ඉදොජී උදේ පාන්දරින්ම කාර්යාලයක වැඩට යන හේයින් ඔහු මට හමු නොවේ. ගොරිකෝද උදේ 8ට ගෙදරින් පිටව යයි. මා මූණකට සෝදා බත් කන්නට සූදානම් වන විට ගෙදර සිටින්නේ චියකෝ හා ඇගේ ලැදරිය වන යුකිකෝ පමණය. මා මේසේ ගාව වාඩි වූ විට චියකෝ ඇවිත් මට බත් හා මිසසූරු බෙදා දී මා සමග පිළිසඳ රැඳොඩයි. මා අවුරුද්දකට විතර උඩදී එහි පැමිණි දවසෙහි චියකෝ වඩාගෙන සිටි අතදරුවා දැන් ඊට හුරතල්ය. දඟය මා කෑම කන විට ඈ පුටුවක් මත හිටගෙන මේසෙහි තිබෙන කෑම බඳුන් ආදිය පෙරලයි. නැතහොත් ආහාර වර්ග කටේ දමා ගනී. මා සඳහා වෙන්කර තිබෙන කිරිපංගුව ඈ බොයි. නැතහොත් එය මේසේ පුරා ඉහිරවයි. ඈ සීනි අහුරු දෑතටගෙන කයි. එහෙත් චියකෝ ඈට පොඩ්ඩක්වත් තරවටු නොකරයි. යුකිකෝ මේසේ මත සීනි විසිරූ විට නැතහොත් කිරි ඉහිරූ විට ඈ රෙදි කෑල්ලක්ගෙන මේසේ පිස දමයි. යුකිකෝචන් දඟකාරයා ඉතින් හොඳට ඉන්නේ ඇයි ඈ යුනිකෝට හොරතල් හඬින් යාප්පුවේ මේ ළමයා හන්දා හරි කරදරයි දෙවෙන්දරාසන්ට සමා වෙන්නේ ඇයි ඈ මට කිහිප වරක් කියයි කමක් නෑ පොඩි ළමයින් ඔහොම තමයි කොහෙත් මම කියන්නේ එහෙත් යුකිකෝගේ දඟ මට සැබවින්ම හිරිහැරයක් පිය සම ලදරියට හිතුවක්කාර ලෙස ක්‍රියා කරන්නට ඉඩ නොදී ස්වල්පයක්වත් හසුරවන්නට තැත් කළහොත් මැනවයි සියකොට කියන්නට මට නොඑක්වර සිතුනි. සමහර විට මා කමින් සිටින අතර යුකිකෝ තම කිලුට වත මගේ බත් බඳුනට ඔබාපත් අහුරක්ගෙන කටට දමා ගනී. නැතහොත් මගේ මිෂසෝරු බඳුනට රාමු අච්චාරු පොත්තක් හෙලයි. යුකිකෝ නිසා ගෙදර තිබුණු කෑම බීම බොහෝ විට නාස්ති වුණි. ඈ පිගං කෝප්ප බිම ඇද දමා බින්දාය. ඇගේ දග වැඩි වූ විට චියකෝ කරන්නේ ඇය උස පුටුවක් මත වාඩි කර තැබීමය. යුකිකෝ වාඩි කරන ලද ආකාරයෙන්ම සුවල්ප වේලාවක් නිශ්ශබ්දව සිටී. ඉක්බිතුව ඇගේ දැස කඳුලින් පිරේ. අදිසියේ ඈ හයියෙන් අඬන්නට පටන් ගනී. කියකෝගේ මුවින් බකස් ගා සිනාවක් පිට වී යයි. එහෙත් මට යුකිකෝ ගැන දුක සිතේ. යුකිකෝ චන් සම්පෝ ඉකිමෂෝ මම අසිමි. චම්පෝ චම්පෝ යයි කියා යුකිකෝ කඳුළු පිරිදෑසින් යුතුව මාදස බලා මගේ ඇගෙහි එල්ලේ. මම ඇය වඩාගෙන කඩවීදිය වෙත ගෙන ගොස් අයිස්ක්‍රීම් අරන් දෙමි. සවස 5ට පමණ හිදජී ආපසු පැමිණෙයි. බොහෝ දිනවල ඔහු ගෙදර විච්චියකෝ සමග කඩේට ගොස් රෑ කෑමට උවමනා කරන දේ ගෙන එයි. අපි සවස 6ට පමණ කෑමට වාඩි විමු. ඇතැම් දවසක චියකෝ සකේ උණු කර මේසේ උඩ තබයි. හැමදාම සකේ බොන්න හොඳ නැහැ. හිදජී සන් නිදා ගන්නවා. පාඩම් නොකර යයි හිනාසෙමින් විහිළුවට මෙන් කීවාය. මේ මාසේ මට විභාගයක් තියෙනවා. එයින් සමත් වුණොත් මට පඩියෙන් 2000ක් වැඩි වෙනවා. ඉදෝජී විස්තර කළේය. උදේට මෙන් සවසටද යුකිකෝ තම උස්පුටුව මත මේසේ ගාව වාඩි වී අප කන අතර නොයෙකුත් දඟ කරයි. මා සමග පිළිසඳර දොඩන අතර හිදෝජීට නොයෙක් විදිහේ වැඩ කටයුතු කරන්නට සිදුවේ. යුකිකෝ පිඟන් කෝප්ප ඇද බිම දමන්නට කැත් කරන විට ඔහු ඒවා ඇගෙන් නැත් කරයි. ඈ මේසේ මත යමක් ඉහිරූ විට ඔහු රෙදි කෑල්ලක්ගෙන මේසේ පිස දමයි. යුකිකෝ තම ඇඳුම්වල කිසිවක් වක් කරගත් විට ඔහු ලැදරිය කාමරයටගෙන ගොස් ඇගේ ඇඳුම් මාරු කරයි. ඉද ජී ගෙදර පැමිණි වේලේ සිට චියකෝ කෑම පිළියෙල කිරීමෙහි නියුක්ත වන හේයි මේවන් කටයුතු සියල්ලක්ම හිදිටිට බාරය. යොරිකෝ එන්නේ රෑ 8ට පමණය. ඇතැම් දවසක ඈ 9 10 වනතෙක් පමා වෙයි. කෑම කන අතර මා නිතර කල්පනා කරන්නේ නොරිකෝ පමාවන්නේ කුමක් හේින්ද කියාය. රෑ හතහමාරෙන් පසු මාගේ හිස අධික ලෙස මත්පැන් බිව් කලක මෙන් රත් වී බබන්නට පටන් ගනී. එය විකාර සිතුවිලි වලින් අකීර්ණ වේ. නොරිකෝ තම පෙම්වතා සමග කොහේ හෝ යන්නට ඇත. ඈ පමාවන්නේ ඒ හේිනි. ඈ දැන් කෝපි ශාලාවක වාඩි වී ඔහු සමග කතා බහ කරමින් සිටී. නැතහොත් ඈ ඕනෑකමින් කාර්යාලයෙහි පසුවේ. ඔහුගෙන් වෙන්වන්නට අකමැති හේයින් ඈ වැඩ කරන ව්‍යාජයෙන් එහි නිරත වේ. හිදෝජි තොරොන්චියක් නැතුව කතා කරගෙන යයි. ඔහු කියන දේ මට සිතෙහි එක් අඩකින් ඥාන්තම් වැටහේ. අනෙක් අඩෙහි ක්‍රියා කරන්නේ නොරිකෝගෙන සිතුවිලිය. නොදැනුවත්වම මාගේ අත අත්තරලෝසුව දෙස බලමි. නොරිකෝසන් මොකද දන්නේ පරක්කු වෙන්නේ යයි කියකෝ මගේ සිතුවිලි දුටුවාසේ පවසයි. මම ලැජ්ජාවී හිදොජි දෙස හැරී ඉතා ඕනෑකමින් ඔහු සමග කතා බහේ යෙදෙමි. මා ඔර්ලෝසුව දෙස බැලුවේ වෙන කාරණාවක් නිසා යයි අඟවන්නට මම වෑයම් කරමි. කියකෝ තේවත් කර අපට දෙයි. ඒ මා ඔවුන්ට තෑගි කර ලංකාවේ තේ වගේ කි. කියකෝ තේ ඉල්ලා අඬන්නට පටන් ගනී. කෝචා කෝචා යයි ඈ හඬයි. යුකිකෝචන් නේ නේ යයි ඇය වඩාගෙන චියකෝ කියයි. ඈ ලදරිය ඇතුළටගෙන ගොස් නිදි කරවා තබා නැවත එයි. මගේ අභ්‍යන්තරය නිශ්චල වන්නේ දොරගාව නොරිකෝගේ සිහින් කටහඬ ඇසුණු විටය. තදයිමා ඈ කියයි. ඔකයිරි නැසි හිදොජිහා චියකෝ කියති. නොරිකෝ ඇතුල් වී තම කාර්යාලය ගැන දිග කතාවක් හිදුජුට විස්තර කරයි. හදිස්සියෙන් පහට විතර විදුලි පණිවිඩ කිහිපයක් ආවා. සතුසන්ට කලින් යන්න ඕනේ කියලා ලාස්ති වෙලා යන්න හැදුවා විතරයි. ඒ පාර නවත්ත ගත්තා. නමුත් කිසි පළක් නෑ ඒවට උත්තර ලියලා අදරෑ. අද ලිව්වත් හෙට ලිව්වත් එකයි. රෑ වුණයින් පස්සේ තැපැල් කරන්නත් බෑනේ. අපරාධේ අපිව නවත්ත ගත්තේ. අපේ කොටසේ ලොක්කා ඔහොම තමයි. නිකන් අපිව තියාගෙන මඩවනවා. අනිත් එක ඒ ලියුම අත්සන් කරන්න ඕන මැනේජර්නේ. මැනේජර් නෑ. කොහොමටවත් ප්‍රයෝජනයක් නැහැ. පස්සේ අපි දෙන්නව එක් කරගෙන ගිහිල්ලා කෝපි දීලා සංග්‍රහ කළා. කාර්යාලය ගැන නොරිකෝ හොඳක් කියන්නේ කලාතුරකිනි. අපේ කොටසේ ලොක්කත් එක්කනම් බේරෙන්න බෑ. හැම තිස්සෙම මටයි බනින්නේ. පොඩි වැරද්දක් තිබුණා. සතු සංගයේ වැඩත් මම කරලා දෙනවා. එයා ඉක්මනට ඉවර කරලා ගෙදර යනවා. ලොක්කා මට බනිනවා මගේ වැඩත් ඉක්මන් මදි කියලා. සතෝසන්ට හොඳ මිනිස්සයා වෙනවා. මම තමයි අන්තිමට නරක මිනිස්සයා. ඇයි ඉතින් ওই කන්තෝරුවෙන් අස් වෙන්නේ නැත්තේයි මම වරක් ඇසිමි. පුදුම කන්තෝරුවක් නේ. රෑ 9 10 වෙනකල් ගෑනුන්ගෙන් වැඩ ගන්න. අපේ රටේ නම් නීතියෙන් තහනම් කරලා තියෙනවා පැය 8කට වඩා වැඩ ගන්න. මෙහි නීතියක් නැද්ද හිදොජිසන්? මෙහෙත් තියෙනවා. නමුත් ජපන් මිනිසුන්ට අයිති කන්තෝරුවල ඔහොම තමයි. නීතියට අනුකූලව නොවේ ක්‍රියා කරන්නේ. එහෙනම් නොරිකෝසන් යන්න ඇමරිකානුවෙක්ගේ කන්තෝරුවකට. මම කීවෙමි. මම වැඩ කරන්නේ ඇමරිකානු කන්තෝරුවකට. අපට හතර වෙනකල් විතරයි වැඩ. සෙනසුරාදා ඉරිදා දෙකේම නිවාඩු. හිදුජී කීවේය. ඉතින් එහෙම කන්තෝරුවකට යන එක වඩා නරකයයි මම ඇසිමි. ඒකට මගේ ඉංග්‍රීසි දැනුම මදි. නොරිකෝ කීවාය. මම නොරිකෝව එක්කගෙන ගියා දවසක් අපේ කන්තෝරුවට. ලොක්කා එයාට කරුණාවෙන් කතා කරලා කිව්වා වැඩක් දෙනවයි කියලා. ඉංග්‍රීසි ටික ටික පුරුදු වේවි කියලා එයා කීවා. නමුත් නොරිකෝ ගියේ නෑ ඊට පස්සේ. දැන් වැඩ කරන කන්තෝරුවේ ඇති කවුරු හරි නොරිකෝසන් කැමති කෙනෙක්. ඒක තමයි අස්වෙන්න අකමැති. මොකද කියන්නේ සියකෝසන්. මම මෙසේ කීවේ විහිළුවක ව්‍යාජයෙන් නුවද අනුම්පදයක් කීමේ චේතනාවක් මා තුළ නොතිබුණේ යයි මම නොකියමි. Taman කැමති කෙනෙක් ළඟ ඉන්නකොට කොයි වැඩේ වුණත් ප්‍රීතිදායකයිනේ චියකෝ කීවාය. නොරිකෝගේ මුහුණ මැලවුනි. ඈ පහත බලාගත් වනම කෑම කෑවාය. අපි කාටත් ඉන්නවා අපි කැමති අය. දෙවන්දරා සන්ටත් ගම රටේ නැතයි ටික වේලාවකින් කීවාය. මම කැමති අය එහෙ නෑ. මට කිසි කෙනෙක් ආදරේ නෑ. මම කීවෙමි. වෙන්න බෑ. දෙවන්දරා සන් කරුණාවන්ත කෙනෙක්. කාටත් ආදරේ හිතනවා දෙවන්දරා සන්ට. අනුමානයක් නැතුව එහි කවුරු හරි බලාගෙන ඇති කියකෝ මට විහිළු කරන අදහසින් කීවාය මේ ලෝකේ මම කැමති ගෑනු දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නා තමයි මේ ලෝකේ ඉන්නේ ඊටාම ලස්සන ගෑනු දෙන්නා ඉදෝජී කීවේය ඉදෝජිසන් කැමති ගෑනු දෙන්නෙක් ඉන්නවා කවුද අනිත් එක්කෙනා කියකෝසන් තරහ වේවියයි කියකෝ දෙස බලමින් මම කීවෙමි ඒකට කමක් නැහැ මට තරහ නැහැ ඕන තරමක් හිටියක් චියකෝ සිනාසෙමින් කීවාය. එක්කෙනෙක් චියකෝ අනිත් එක්කෙනා යුනිකෝ හිදොජි කීවේය. මා සති දෙකක් තුනක් මේ ආකාරයෙන් එහි ගත කරන්නට ඇත. මට ඒ කාලය දැනුනේ අවුරුදු ගණනාවක් සේය. මා බලාගෙන සිටියේ නොරිකෝගෙන් කිසියම් වචනයක් කිසියම් බැල්මක් කිසියම් ඉඟියක් ලැබෙනේ තුරුය. එහෙත් මට කිසිම අමුතු කුළු පහකමක් නොපෙන්නුවාය. තමා අද ඊයේ දැන හඳුනගත් කෙනෙකු මෙන් මට සැලකුවේය. ඈ ඉරිදා දවසක වද මාගේ කාමරය පෙරසේ අස්පස් කර දුන්නේ නැත. අප එකට කෑම කෑ දවස්වලවත් ඇහැ මගේ බත්පතට කිසිවක් බෙදුවේ නැත. මගේ කෝප්පයට තේ ටිකක් වැක්කිරුවේ නැත. ඈ ඉරිදා උදේ තම ඇඳුම් සේදූ නමුත් මගේ ඇඳුම් සෝදා දෙන්නට දැයි මගෙන් ඇසුවේ නැත. තමා සමග කොයි බවත් යාමට මට ආරාධනා නොකළේය. gederදී වැඩි මිතුරු ලීලාවකින් කතා බහ කිරීම අපහසු බව මට තේරුණි. එසේනම් ඇයි ඈ මට තම කාර්යාලයේ ටෙලිෆෝන් නම්බරය නොදුන්නේ? තම කාර්යාලයේ වැඩ කරන කිසිවෙකු සැක කරන නිසාද? ඈ ඒ තරම් බය වූයේ තමාගේ පෙම්වතකු ඇත්තෙන්ම කාර්යාලයේ සිටින නිසාද? අවුරුද්දකටත් එපිට කාලයේහි ඇගේ සමාගමෙහි මාවෙඳි ආස්වාදයේ සිහියට නංවා ගැනීම සඳහා ටෝකියෝහි ඇය සමග ගිය තැන් මම නැවත සොයාගෙන ගියෙමි. මම අසකුසාවල උඩුවියන් වලින් සැරසුණු කඩවීදි දිගේ ඇවිද්දෙමි. සුසීහලකට ගොස් සුසී කෑවෙමි. දින්සාවෙහි හා චිබෂියාහි අහුමුළු වල පිහිටි විසිතුරු කෝපි හල්වලට නැවත ගොස් සංගීතයට කන් දෙමින් නොරිකෝ සමග ඒ තැන්වල ගත කළ කාලයේ සිහි කළෙමි. එහෙත් මා විශේෂයෙන්ම සොයාගෙන ගියේ අප දෙදෙනා සිරිතක් වශයෙන් නොඑක්වර ගොස් බොහෝ වේලා ගත කළ ලාපුපේ නම් ශාලාවටය. එය පිහිටියේ ශිබුයාහි බව මට හොඳින් මතක තිබුණු නමුත් හරියට කොයිබදයි මට නිශ්චයක් නොවිය. මම වීදි හඳුනා ගැනීමෙහි දක්ෂයෙක් නොවෙමි. ටෝකියෝ නගරෙහි වීදි සොයා ගැනීම මා වැන්නෙකුට පමණක් නොව කාට උවද ඊට අපහසුයයි මම සිතමි. කෙනෙකු සටහනක් ඇඳ දුන්නොත් මිස තැනක් සොයාගත නොහැකිය. කඩසාප්පුවල නම් වීදිවල නම් ආදිය මට කියවිය නොහැකි හේයින් වඩා දුෂ්කරය. ඒහින් මා මන්මුලා වී පැය ගණන් ඇවිදින වාරවල් අනන්තය. යන එන මිනිසුන්ගෙන් අසා ඕන්ට හිරිහැර කරන්නටද මා අකමැතිය. මා කිසිවෙකගෙන් තැනක් ඇසූ විට ඔහු ඊතා උනන්දුවෙන් ඒ සොයා දෙන්නට වෑයම් කරයි. තමා නොදන්නා තැනක් නම් ඔහු වෙන කෙනෙකුගෙන් අසා නැතහොත් මන්සන්දිවල පිහිටි පොලිස් පලකින් විපරම් කොට එය දැනගෙන මට විස්තර කර දෙයි. මට ඔහුගේ විස්තරය හොඳින් නොතේරුණොත් ඔහු මා සමග ගොස් මට තැන පෙන්වා දී යයි. කෙනෙකු මා සඳහා එතරම් මෙහෙස මහන්සි වූ විට ඔහුට බොහොම ස්තුතියි පමණක් කියා යාම කෙලෙහි ගුණ සැලකීමක් වශයෙන් නොසෑහේ යයි මට සිතේ. එහෙන් මා කිසියෙකුගෙන් පාරක් අසන්නේ බොහෝ අර ඇද බැරිම තැනය. මා ගිය අවුරුද්දෙහි දැන සිටි ශිබුයා නොවේ දැන් තිබෙන්නේ. එහි දැන් ටෝකියෝ බුන්කා කයිකන් කියා විශාල ගොඩනැගිල්ලක් සාදා තිබේ. පිදුරි කෝච්චි පලේ සිට පොළොව යටින් යන මන්හන්දිය එතර කර එගොඩින් මතුවීම සඳහා කඩසාප්පු වලින් යුත් උමගක් එහි අලුතින් තනා ඇත. මේ සියල්ල නිසා සිබුරාවාහි කිසියම් තැනක් සොයා ගැනීම වඩා දුෂ්කරය. මා අඩුගානේ පැයක්වත් ඔබ නොබා යන්නට ඇත. අධික සීතලය නිසා එලි මහනේ ඇවිදීම එතරම් ප්‍රීතිදායක නොවිය. මට ලාපුපේ ශාලාව සොයාගත නොහැකි විය. එය තිබුණේ කන්දක් උඩ බව මට හදිසියේ මතක් විය. මම කඳු බෑවුමේ පිහිටි හරස් වීදිය ඔස්සේ ගමන් ගතිමි. ඒ දෙසට යන්නට යන්නට පැරණි සලකුණු මට සිහි විය. මට ඉක්මනින්ම ලාපුපේ ශාලාව හමුවන බව මම දැනගතිමි. දකුණට හැරෙන අතුරු පාරකට මම පැමිණියෙමි. ඒ පාර ගියේ කඳු ගැටයක් උඩටය. දෙපසෙහි කෝපිශාලා හා අවන්හල් කීපයක්ද විය. දිග පොළවල සවි කරන ලද දැන්නීම් පුවරු අතින්ගත් මිනිස්සු හතර පහ දෙනෙක් හන්දියේහි සෙමින් එහා මෙහා සක්මන් කරමින් සිටීහ. ඕහු වරින් වර අද්දික්කොට යන්ත්‍ර බලයෙන් ක්‍රියා කරන රූකඩමින් ඒ මේ දෙස පිහිටි අවන්හල් පෙන්වති. මම කන්ද නැංගෙමි. ලා පුපේ යන නමින් උස්සාලාවක් එහි නොවිය. ඒ පාර කෙළවර දක්වා මම ගොස් නැවත කන්ද පහලට බැස්සෙමි. මම වැරදි පාරක් ඔස්සේ ආවේද? ලා පුපේ තිබුණේ කන්ද මුදුනේහි බව මට සිහි විය. එහෙත් මෙවැනි කඳු ගැට හා කඳු බෑමේ පිහිටි පාරවල් එමට ඇත. ඒ සියල්ලක්ම එක සමානය. මම නැවත කන්ද නැග්ගෙමි. ලා පුපේ තිබුණේ අහවල් තැනයි මට ඒ වෙලේ නිශ්චය වශයෙන් කිව හැකි විය. එහෙත් එහි ඌයේ වෙනම හැඩහුරුකමක් දරූ අලුත් ගොඩනැගිල්ලකි. ලා පුපේශාලාවේ පෙනුම මට හොඳට මතක තිබුණි. එය මධ්‍යම කාලීන යුරෝපීය ශෛලියට සාදරන ලද පැරණි ගොඩනැගිල්ලක් විය. එහෙත් මා ඉදිරියේ ඌයේ අතිනවීන ශෛලියෙන් තනන ලද ගෘහයකි. එයද කෝපිශාලාවක්සේ පෙනුනි. එහි වීදුරු දොර ගාව දකුම් කළු යුවතියක් සිටගෙන අමුත්තම් පිළිගත්තාය. එහෙත් ඒ ලාපුපේ නොවිය. ලාපුපේ කියන කෝපියල කොහෙද තියෙන්නේ යයි දැන්වීම පෝරුවක් අල්ලාගෙන සිටි මිනිහෙක්ගෙන් මම ඇසිමි. ඔහු ඒ අලුත් ගොඩනැගිල්ල දෙසට අත දිගු කළේය. ඒක ලාපුපේ නෙවේ වෙන නමක් තියෙනවා යයි මම කීවෙමි. පරණ ලාපුපේ දැන් නැහැ. ඒ ගොඩනැගිල්ල කඩලා අලුතෙන් හදලා ඔහු කීවේය. මේ ආරංචිය අසා මගේ සිතෙහි මහත් කනස්සල්ලක් ඇතිවිය. මා ටෝකියෝවට පැමිණ එහි ගිය අවුරුද්දේ තිබුණු දේ සෙවීම නිෂ්ඵල වෑයමක් බව මට පෙනුනි. ඒ සියල්ල ලකුණක්වත් ඉතුරු නොවන පරිදි මැකී ගොස්ය. දැන් තිබෙන්නේ ගිය අවුරුද්දෙහි වූ ටෝකියෝ නගරය නොවේ. කාලය නැමැති සැඩ පහරින් අතීතයේ සෝදාගෙන ගොස්ය. මා යලිත් ඒ දෙසට අත දිගු කළද එල්ලී රැඳී සිටීමට සැමරුම් මාත්‍රයකුදු ශේෂ වී නැත. නොබෝ දවසකින් මමද ඒ සැඩ පහරට ගොදුරු වීමි. පසුදා උදේ මා සුවල්පයක් කලින් නැගිට්ටේ නුරිකෝ සමග වචනයක් හුවමාරු කිරීමට ඉඩක් ලැබේද කියා බලන්නටය. ඇගේ කාමරය කෑම කන කාමරයට අල්ලපු කාමරය විය. ඈ තම පියාගේ ඡායාරූපයේ ඉදිරිෙහි හඳුන් කූරු දැල්ලමින් සිටි බව අඩක් ඇර තිබුණු දොරින් මට පෙනුනි. මම තේ කෝප්පයක් සාදාගෙන බොන අතර ඈ පැමිණියාය. මම ඊයේ හැමතැනම හෙව්වා ලා පුපේ ශාලාව. ඒක කඩලා දාලා අලුත් ගොඩනැගිල්ලක් හදලා එතන යයි. අනික් අයට නොඇසෙනසේ මම කුඩා හනින් කීමි. මේ ආරංචිය ඇසුණු විට මාගේ සිතෙහිමෙන් නොරිකෝගේ සිතෙහිද කනස්සල්ලක් ඇතිවේ යයි මම සිතුවෙමි. එහෙත් ඈ කතා කළේ ලා පුපේ යනු කුමක්දයි පවා නොදන්නාසේය. ආ එහෙමද ඈ ඇසීය. දැන් තෝ කියෝ එහෙම් පිටින්ම වෙනස් වෙලා මම කීවෙමි. ඔව් අලුත් ගොඩ නැගිලි හුඟක් ඇවිල්ලානේ. මගේ වචනවල සැඟවී ඇති වෙන තේරුමක් තමාට අවබෝධ නොවාසේ ඈ කතා කළාය. නුරිකෝ කාර්යාලයට ගිය පසු මම චියකෝ සමග බොහෝ වේලා කතා කරමින් සිටියෙමි. හැබෑවටම ඇයි නුරිකෝ සන් වෙන වැඩක් සොයාගන්නේ නැත්තේ? කොහොම නරකනේ රෑ වෙනකල් හැමදාම වැඩ කරන එක. ඔව් ඒකනම් ඇත්ත. කියකෝ කීවාය. ඒත් වෙන කන්තෝරු වලට ගිහිල්ලා ආයෙම පුරුදු වෙනකල් අමාරුයිනේ. එයා හරි ලැජ්ජාකාරී. නමුත් එයාගේ ඇඟ දුර්වලයි. ජනවාරි මාසෙත් ආයේ හැදුනා පපුවේ අමාරුව. පපුවේ අමාරුවේයි මම ඇසිනි. නොරිකෝ අසනීපෙන් සිටි බවක් මට දැනගන්නට ලැබුණේ ඒ වේලෙහිය. ඔව් එයාට හැදුනා දැන් අවුරුද්දකට විතර ඉස්සර පපුවේ අමාරුවක්. තුන් මාසයක් ඉස්පිරිතාලේ හිටියා. මේ පාරත් හැදුනේ ඒක තමයි. එහෙනම් හොඳ නෑ කොහොමටවත් වැඩ කරන්න. එක්ස්රේ ගත්තා. දැන් අමාරුවක් නැtei කියලා දොස්තර කියනවා. ඒ වුණත් ඔය තරම් මහන්සි වෙන එක නම් හොඳ නෑ තමයි. මොකද ඉතින් කරන්න යන්නේ. ඔහොම දිගටම වැඩ කරගෙන යන්නද කල්පනාව. ආයෙමත් ළඩ වෙනකල් යයි මම ඇසිනි. කසාද බැන්දොත් තමයි එයාට හොඳ. එතකොට gedare හිටිය හැකිනේ. මොකද්ද නොරිකෝ සංගේ කල්පනාව කවුරු හරි ඉන්නවාද දන්නේ නෑ යයි චීකෝ සිනාසුනාය තමා එලිදරව් කරන්නට අකමැති වූ කිසිවක් ඈ දැනගෙන සිටිනවා ඇතයි මම සැක කළෙමි මම තවත් ඇගෙන් ආරංචි දැනගන්නට වෑයම් කළෙමි කන්තෝරුවේම කෙනෙක් බැන්දොත් නොරිකෝට වැඩ නවත්තන්න පුළුවන් වේවිද සමහර කන්තෝරුවල බැඳපු අයට රස්සාව දෙන්න කැමති නැහැ ඒත් සමහර කන්තෝරු වල අඹුසැමි දෙන්නාම එකට වැඩ කරනවා. මේ කාලේ එක්කෙනෙක් විතරක් වැඩ කරලා ගෙදර වියදම සොයාගන්න අමාරුයි. පැන්දායින් පස්සේ වැඩ කෙරුවත් එකම කන්තෝරුවේ නම් වඩා පහසුයිනේ. මම ඇසිමි. එහෙත් චියකෝ එවැනි ප්‍රශ්න වලට පිළිතුරු දීම මග හැරියාය.